ගරු ස්වාමින් වහන්සේ පරයන්කේ විනාඩි 15ක් 20ක් පමණ කාලෙකින් පසු නවාගත් කකුල්වල ඇතිවන වේදනාව දවස ඉවසීමෙන් බලමි. නමුත් මේ නුරුස්නා දෙකි සතිය පිහිටා ඇත. නමුත් වේදනාවේ ගෙවීමක් නම් නැත. තවත් තැනකට මාරු වී යයි. බොහෝ විට තද ඉවසීමකින් වේදනාව ඇතිවන ගෙවන හැටි බලමි. මුලින් ඇති වූ තැන වේදනාවක් නැත. තවත් තැන් කීපයක එක විට විවිධ ලෙස විඳින අනින ලෙස හා මස්පිඩු ඇදී පවතින ලෙස වේදනාව ගෙන දෙයි. මේ ආකාරයට පරයන්කේ කාලය ගෙවමි. දැඩි වෙහසක් ගෙන දෙයි. වේදනාව දෙස බැලීමේ වරදක් ඇතොත් නිදොස් කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. මේකේ මේ මේ රචනෙත් එකම යොප් වෙන්නේ කියන්නත් තියෙන ඉච්චරයි. මේ ආස්වාස ප්‍රසවාස බලනවාට වඩා නැත්නම් අපි කිව්වොත් ආනපාන වගේ අරමුණක් බලනට වැඩිය ඒක බලනකොට ආනපානට හිත යොද යොදා ඉන්න එපා පිට යනවනේ වේදනාවකවත් හිත පිට යන්නේම නැහැ. ඵලයන් කිව්වත් යන්නේ නැහැ. නිසා වේදනානුපස්සනාව පුළුවන් නම් ඊ타ත්ම උග්‍ර විදියට තමයි සතිය පිහිටවනවා එපා ඊවත් යන්නේ නැහැ. ඒ නිසා යම් කෙනෙකුට පුළුවන් නම් ඒ වේදනාව පැමිණි දුක් පැණි රහයි කියන පැත්තට දාගෙන අමාරුයි තමයි මේක රෙදිත් මිරිකනවා වගේ මිරිකනවා පිහින් අයින වගේ අයිනවා. පිටි පිටි කපනවා වගේ කපනවා. ආන්නේ මේකේදී දැම්මට 100 100ක්ම සතිය තියෙනවානේ. ආනපාන වගේ යොද යොදා ගන්න දෙයක් නෑ. ඒක ඒක විසින්ම සතියෙම ගෙනල්ලා කොම්බ උල උලා තියාගෙන ඉන්නව නේද කියලා බලන්න ගත්තොත් තමයි තේරෙන්නේ මේ භාවනාව බොහොම සජීවී, බොහොම සක්‍රියයි. හැබැයි මේ සෑහෙන යදවුමක් යොදන්න ඕනේ. සෑහෙන ශක්තියකින් යන්න ඕනේ. ඒ නිසා ඒකට යම් කිසි කෙනෙකුට ලෑස්තිලා යන්න පුළුවන් නම් පරියන්කේදී වේදනාව ආවට පස්සේ තමයි හරියටම වැඩේ පටන් ගන්න කියලා. එතකොට යෝගාවචරය ආනපානෙ පාවිච්චි කරන්නේ, කය පාවිච්චි කරන්නේ වේදනාව දක්වා ගෙනියන්න උදව් කරන යන්ත්‍රයක් විදිහට විතරයි. ඊට පස්සේ වේදනාවත් එක්ක ගත කරනවා. මං කියන්නේ අත් කිලමතන යෝගයට ගිහිල්ලා මේ වේදනාව ගෙන්නගෙන වද විඳින්න කියලා. නමුත් මං කියන්නේ වාසිය වාසිය ප්‍රයෝජනෙට ගන්න වේදනාව කාට පස්සේ සතිය කඩන්නම බෑ. ඒක නැවත නැවතත් ඒකෙම ගෙනත් දෙනවා. අපිට පුළුවන් නම් මේකේ දෙවෙනි වාක්‍යයේ ලියලා තියෙනවා මට සතිය කැඩලා නැහැ කියලා. ඒතියෙත් මේ වේදනාවත් එක්ක හිටියොත් හිතෙන්නේ නම් මේ කවදාකවත් එහා පැත්ත බලා ගන්න බැරි තරම් ලොකු කන්දක් කියලා. නෑ. විලාකෝ කහරා යනවා. නිකන් මීදුම කරා යනවා. වගේ එතකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේ හුඹස් බයක් මෙතන තිබිලා තියෙන්නේ. වැරදි අගයක් ආඩම්බරයක් වේදනාවට දීලා තියෙන්නේ. ඒක නිසා වේදනාව ජය ගන්න මරණ කපනකොට නදහසින් නෙමෙයි බලන්නේ. පැමිණිච්ච දුක පැනිරහයි කියන පැත්තෙන් බලන්න ගියොත් වේදනාව ජයගත්තයි කියලා කියන එකට කියන වේදනාව විජය කියලා වෙනම පාඩමක්. ඒක කායानुපසනට වඩා ජීවිතේ ප්‍රශ්න රාශියකට වැඩි ප්‍රදේශයකට උත්තර දෙන්න පුළුවන් වෙනවා නැත්නම් ඉවසීම වැඩි වෙනවා දරා සිටීමේ ශක්තිය වැඩි වෙනවා ආධ්‍යාත්මික ශක්තිය වැඩි වෙනවා ප්‍රතිශක්තිය වැඩි වෙනවා මේ වේදනාවත් එක්ක කටයුතු කරන්න පටන් ගත්තා. නමුත් ඉල්ලගෙන ගන්න තරම් අත්කිලමතාන යෝග වෙන්න එපා. නමුත් පැමිණිච්ච එකේ වාසනාව අතාරින්නත් එපා. වෙනතට වඩා පොඩ්ඩක් වෙලා වේදනාව විඳ කියන එක විතරයි මට කියන්න තියෙන්නේ. එතකොට ඒක සීමාන්තිකව යනවා. කවදා හොර මතක තියාගන්න සෝවාන් වෙනෝ නම් සෝවාන් වෙන්නේ මරණ වේදනාව විඳතර දවසට පහුවෙන්ද කියලා හිතාගන්න. ඉතින් කාටවත් තමයි මේ කිට්ටු කරලා නැත්නම් ඒ කියන්නේ සෝවාන් වෙන්න බොහොම දුරයි. කවදා හෝ මේ මරණා මේ කපනවා මේ පුච්චනවා මේ පිටි ගන්නවා කියන වේදනාව මරණාන්තික වට්ටමට ගියාට පස්සේ නැත්තම් මූර්තය ගියාට පස්සේ යහපත් යහපත් යන අමෘතය තියෙන්නේ. මූර්තය හරහා යන්න තෝ අමෘතයට යන්න බෑ. ඒ ටික ටික ටික ටික වැඩි වෙනවා නම් තමයි තේරෙන තමන් ඒ අමෘතයට කිට්ටු කරන නිසා මේ මූර්තයේ ස්වරූපයෙන් තමයි අමෘතය අපි කරා පැමිණෙන්නේ. අපිට ජීවිතේ උගන්වන්නේ වේදනාවට පැනලා යන බය වෙන පත ගන්න ජීවිතයක් බුදුජානන්සේම උගන්වන්නේ අපට. ලැබෙනිච්ච වෙලාවේ මේකට ප්‍රතිශක්තිය හදාගන්න. ඒකෝර තමයි තේරෙයි දවසින් දවස දවසින් දවස ඒ දැරීමේ ශක්තිය වැඩි වෙනකොට ඒක අන්තිම කෙලවර තියෙන මරණ වේදනාව මරණය පිළිබඳ බය අඩු වෙන්න පටන් ගන්න එක තමයි වේදනාවේ ජීවුණට තියෙන කිට්ටුම සාධකේ. ඉතින් ඒක නිසා ඉඳ ගන්නකොටම කියලා වාඩි වෙන්න කියනවා මගේ මේ කයත් ජීවිතයත් දෙකම ත්‍රිදරත්නයේ පූජා වේවා කියලා කාය ජීවිත දෙකම පූජා කරලා වාඩි වෙන්න. ඒ කරලා මේක වේදනාව ඇවිල්ලා මේක වද වෙදෙන හැටි අනුන්ගේ කයක් දිහා බලන්න වගේ බලන්න පුරුදු වෙන එකයි තියෙන්නේ.